31 වෙනි පැය 31 වෙනි සතිය. මේ තාක්කල් අපි ඒ සර්වජන් වහන්සේගේ අත්තා වූයේ බ්‍රහ්ම පදය. එහෙම නැත්නම් උන්වහන්සේගේ භ්‍රමජාලයේ නිර්වෘල් භාවය නිර්වෘල් නිර්වෘල් කර ගැනීම වැඩපිළිවෙල යටතේ මූලික සූත්‍රයේ කතා ශරීරේ බොහෝ දොරට අපේ ශක්ති ප්‍රමාණය විවරණයක් ලබාගෙන තියෙනවා. දැන් මේ මෙතෙක් කරපු විවරණයන් නිගමන විවිධාකාර නිගමන දිගේ අර <clears throat> කියපු දේම නැවත නැවතත් නැවත නැවතත් තහවුරු කිරීමේ මේ හමාර කිරීමේ වැඩ පිළිවෙලකයි අපි දැන් යෙදී සිටින්නේ. අපි පසුගිය වාර කීපයක අද මේ ඉදිරිපත් කරගත්ත පාළි වාක් මාලාව වාගෙම පදයක් ඉදිරිපත් කරගත්තා తත්‍රේ වික්‍රේ යේතේ සමනබ්බ්‍රාහ්මනා සස්සතා සස්සතවාදා අත්තානන්ත ලෝකංච පඤ්ඤාපෙන්ති චතුහි වත්තුහි කියලා. අහන්නේ මේ යම් මේ ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණෝ ඉන්නවා ඒ ඇත්ත ලෝකේ සදාකාලිකයි. සදාකාලික වාද ඇත්තෝ ඒ ඇති ඇත්තෝ තමන්ගේ ආත්මය නැත්නම් තමා කවදාකවත් නොනැතින සදාකාලික ආත්මයක් ඇති කෙනෙක් බවට වාද කරනවා අදහනවා. ඒ වගේම මේ බාහිර ලෝකයත් සදාකාලිකයි. මේ කවදාකවත් නැසෙන්නේ නැහැ. ඒක සදාකාලිකයි කියලා අදාහ ගන්නවා වාද කරනවා. එවැනි ඇත්තෝ එහෙම වාද කරන්නේ හේතු සහිතවයි හේතු හතරක් මේ වාද කරන්නට දක්වන කරුණු කාරණා හතරක් සරුවචනාන්දේ පෙන්නනවා. ඒකෙන් තුනක්ම බණ භාවනා කරලා පෙර ආත්මය දැකීම අසම්පූර්ණකම්. පෙරවිසු කඳ පිළිවෙත දැක ගන්නා තරමට අභිඥා ලැබලා තියෙනවා. සමහර අත්ව ටිකයි සමහර අක බොහෝම ඈතට දාලා තියෙනවා. නමුත් ඒ ඥානයේ අංග සම්පූර්ණ නැති නිසා මෙච්චර දුරාතීතයේ පටන් තවටගෙන එන මමෙක් ආත්මෙන් ආත්මයට යන මමෙක් හිටියා ඒකට වදනම සලසන මේ ලෝකයක් තිබුණා කියලා මේ ආත්මය සහ ලෝකය මේ සාමාන්‍ය පෙනෙන අතර නොපෙනෙන අභිඥා ශක්තියකින් සාස්වතයි සදාකාලිකයි කියලා විස්තර කරනවා. තුන් ආකාරයකටම අහු වෙන්නේ ඒ භාවනා කරලා තමන් පෙරවිසු කඳ විදිවට දැක ගන්නා ඥාන ඇහැ පිරිසුදු වීම නිසා සම්පූර්ණ පිරිසුදු නොවීම නිසායි කියලා කියන්න පුළුවන්. නමුත් මේ පු탁 යන බොහෝ දෙනාට වැඩිය පිරිසිදුයි. නමුත් ඒ තේදී යැත්තෝ අර වගේ දෘෂ්ටියකට වාදයකට එනවා. තව තමාරත් හොඳට වර්තමානයේ පිරිසිදු කල්පනා ශක්තිය තියෙනවා, විචාර බුද්ධිය තියෙනවා. එහෙම නැත්නම් දර්ශනවාද අනුව ගිහිල්ලා හොඳතෝම පිළිගන්නවා මේ පැවැත්මක් තියෙනවා. තීජ ආත්මයක් තියෙනවා. ලෝකයක් තියෙනවා කියලා. එන්න මේ කරුණු හතර සර්වචන්නාංශේ ප්‍රකාශ කරනවා සමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට පෙර දැක්ම අනුව හෝ වර්තමානයේ පවතින දාර්ශනික බුද්ධිය විමර්ශන නුවණ විමසුන් නුවණ නිසා සමහර එළඹෙනවා පෙළඹෙනවා වාද කරනවා අනුන්ට කියාපානවා දේශනා කරනවා මේ ලෝකේ සහ ආත්මේ මම ඇත්ත පවතින දෙයක් ඇත්තක් සදාකාලික දෙයක් කියලා. ඊට පස්සේ ධර්මචර්යන සඳහන් කරනවා තේවත් අඤ්ඤත්ව පස්සකට්ටං වේදිස්සන්ති වේති නේතං ඡාන විද්දති. ඒ තමයි මේ සතියේට නැත්තම් අදට අපි ඉදිරිපත් කරගන්න විශේෂ කොටස. ගියපාර අපි කිව්වේ තදපි පස්සපච්චය. අර යම් කිසි කෙනෙක් අර විදියට සරුවච්චන් වහන්සේගේ මින්ෙන් බලනකොට වැරදි වූ දෘෂ්ටියකට බැසගන්නේ ආවට ගියාට නෙවෙයි හේතු කරුණු සහිතව. එයාට ඒකට ස්පර්ශයක් තියෙනවා. අත ගාලයි කියන්නේ. එහෙම නැතුව මේ හීනෙන් බය වෙලාවක් එහෙම නැත්නම් තක්කු මොක්කු වෙලාවක් නන්නා දුන්න කෙනෙක් එකක්වත් අන්ධ මන්දකමක්වත් නෙවෙයි. ඒක අපි ශක්ති ප්‍රමාණය විස්තර කරගත්ත අද ඊට පස්සේ ඒ වගේ 62ක් වූ දෘෂ්ටි එකක් ගැන අයව කතා කරන්නේ සාස්ෘතවාදය පිළිබඳව ඒ සාස්ෘත දෘෂ්ටි කර්ම හතරක් නිසා කියනවා ඒ නිකන් ආවට ගියාට හොඳ බණ භාවනා කරපු සමතේ මේ මේ සීල සීලය සහ සමතය අති හුඟක් සාර්ථක වෙච්ච ශ්‍රමණක් ප්‍රාර්ථනයට වේ. ඒ වගේ කරුණු 64ක් හරවටනට පෙන්නවා මේ කියන ආ වූ සදාකාලික දෘෂ්ටිය හෝ එහෙම නැත්නම් මේ ජීවිතේ මේ මරණයෙන් ඉවරයි ආයේ ඉස්සරහට බය වෙන දෙයක් නැහැ කවු කෙරුවත් ඔප්පින් කෙරුවක් කමන්නේ නැගෙන උච්ඡේදවාදයට හෝ කියන මේ අන්ත දෙකට වැටෙන්නේ හේතු කරුණු 62ක් ඇතුළු. ආන්නේ මිත්‍යා දෘෂ්ටි 62ටම සර්වචනාංශේ මේ සාක්ෂි වෙනවා ඒ හැම කෙනාම අතගාල බලලයි කියන්නේ. දැකලා නැත්නම් දැනගෙන ස්පර්ශ කරලා අත්දකලයි කියන්නේ කියලා. අද ඒක සර්වචන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් එවැනි වාදයක් එවැනි අදහසක් ඇති කරගන්නේ ස්පර්ශයෙන් තොර වේ කියලා කියන දෙයක් වෙන්න බෑ කියලා. එදා කිව්ව ස්පර්ශයෙන් යුක්තවමයි මෙවැනි වාදවලට මෙවැනි මාති වලට පෙළඹෙන්නේ කියලා. අද ගත්ත පාඩේ සඳහන් වෙන්නේ ඒක ඒ කෙනා එච්චර වැඩිව එච්චර මේ ස්ථිරකාරව ආත්මයක් තියෙනවාමයි කියලා කියන්නේ එයාට අත්දැකීමක් නැතිව වෙන්න බෑ කියලා කියනවා. ස්පර්ශයක් නැතුව වෙන්න පුළුවන් කියලා එකක් විශ්වාස කරන්න බෑ කියලා. ඒවට අඤ්ඤත් පස්සං පස්ස පරිසංවේදිස්සං තීටි මේ සංඛානං විද්‍යති. ඒ කියන්නේ හරියට කරුවචනාංශේ වැරදි මේ අන්තගාමි දෘෂ්ටි ඇති ඇත්තන්ට සාහිතිකයක් දෙන්න හදනවා වගේ. එයාටන්ට එයාටන්ගේ පදනම පාදම විස්තර කරලා දෙන්න හදනවා වගේ එයත් ඔය කතා කරන්නේ හේතුවක් ඇතුවමයි, අත්දැකීමක් ඇතුවමයි, ස්පර්ශයක් ඇතුවමයි කියලා. අර ජීසුමාන දක්වා කියව පාඨය මේ පැත්තෙන් නැස්චාර්ත්‍ය ප්‍රතික්ෂේප කිරීමයි. නැත්නම් එහෙම නැතුව වෙන්න බෑ කියමනේ අරකම සාහු කරනවා. ඉතින් බැලුව බලමද මේක ඇත්තට මහා ලොකු ගැඹුරක් දෙන්න නෑ. සම්පූර්ණ කෙනෙක් යමක් කියන්නේ හේතුවක් ඇතුව. හේතුවක් නැතුව වෙන්න බෑ. මේකට අපිට සාමාන්‍ය ලෝකයේ තියෙන අදහසක් හැටියට ගත්තොත් කලිමුත් අපි මතක් කරගත්තා පිස්සු නැතමොලේ නරක් වෙච්ච උම්මත්තකයෝ අරගෙන උම්මත්තකයන්ට ක්‍රමානුකූලව ප්‍රතිකාර කිරීමෙන් සනීප කරන්න පුළුවන් කියන පදනමේ ඉඳගෙන කෙනෙක් ඒ සවාද කරනවා සනීප වෙන්න පිස්සු සනීප වෙන්න ක්‍රමයක් තියෙනවා නම් පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තිබිය යුතුමයි නිකන් පිස්සුවට පිස්සු හැදෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉස්සරහා කවුරු හරි පිස්සු කෙලියක් අපි කිව්වත් නිකන් උන්ට පිස්සු කියලා එහෙම පිස්සුවක් නැහැ. ඒකට හොඳ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයට සාපේක්ෂ පිස්සුවක් තමයි ඔය දෙලින්නේ. අපිට ඒක පේන්න වෙලා තියෙන අපිත් ඒහා සමාන පවක් පවක් කරලා තියෙන නිසා. සෝදාසින්නේ ওই ඉදිරිපත් වෙන අපි පව කරලා තියෙන නිසා තමයි පිස්සුව පවකමක් නම් පිස්සුව කර්මයක් නම් පිස්සුව අභාග්‍යයක් නම් ඒ මිනිහාගේ පිසු අපිට ඒකට ඉදිරිපත් වෙන්න ඒවට හැප්පෙන්න සිද්ධ උනේ අපේ පවක් එයාට මන කළ තියෙනවා. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් අහක දාන්න දෙයක් නැහැ. නරකයි කියන දෙයක් නැහැ. හොඳයි කියන දෙයක්වත් නැහැ. ඒ නිසා විපස්සනාවට කියනවා කිසිම දෙයක් විපස්සනාට හොඳක් නැහැ කිසිම දෙයක් විපස්සනාට නරකක් නැහැ කියලා. ඔබ දැනගෙනද නැද්ද දන්නේ නැහැ. ඔය 1940 50 ගණන් වල ලංකාවේ කොස් ලැබීමේදී ආකාරයේදී අපි ඉදිරියට කරපු කොස්මාම කියන ඒ ආකාරයේ ජීස්තුමා ඉදිරිපත් කරලා තියෙනවා මම කරන්නේ ජාතික මට්ටමේ ව්‍යාපාරයක්. ඒ ජාතික මට්ටමේ ව්‍යාපාරයට එක සතයක් දුන්නත් ඒක පුංචිත් නෑ මට රුපියල් ලක්ෂයක් දුන්නත් ලොකුත් නෑ කියලා කියනවා. මං යන වැඩ පිළිවෙල හැටියට ඕනම කෙනෙක් නිකන් මේ වෙලාවේ මට තියෙන සතයක් කියලා ඒ සහයෝගය වුණත් මට පොඩ්ඩක්වත් පුංචි නෑ. ඒ වගේ මේ කාලේ හැටියට ලක්ෂයක් කිව්වනම් ඉතින් බොහෝමත්ම ලොකු දෙයක්. ලක්ෂයක් දුන්නත් මට ලොකුත් නැහැ කියලා කියනවා. අන්න ඔය ආකල්පය. ඒ කියන්නේ විපස්සනාවේ මේ අනු හොඳ නරක ලොකු පුංචි දිග්ගපලල ගෑනු පිරිමි සුභාසුභාස වශයෙන් දකින්න දේවල් වලින් තොරව දැක ගන්නට ආරාධනාවක් තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් පාපතරයේ පිස්සෙක් ආශ්‍රය නොකළ යුත්තේ කියලා බහැර කිරීමෙන් අපි බහැර කරන්නේ අපට මේ ඉදිරිපත් වෙච්ච කර්මයක්. අපි ඒක නුසුදුසුයි කියලා බහැර කෙරුවට ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඒවා දැමීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපට මුණ දෙන්න නැවේ තාමත්ම උත්තම වූ කෙනෙක් හම්බ වෙනවා. අපි හිතනවා මේ මම පාප කරයි. මට බෑ එවැනි කෙනෙක් උත්තමෙක් මේ වෙලාවේ හම්බ වෙන්න මට ඒතර පින් නැහැ කියලා එහෙමයි කරන්න තියෙකුත් නැහැ. මේක සාමාන්‍ය බෞද්ධ ස්වභාවය සඳහා දැනගත යුතු කරුණු. ඒ නිසා කිසිම දෙයක් මේ ලෝකේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් බණ භාවනා කරන ජීවිතයක් හෝ වේවා එහෙම නැත්නම් එදිනදා කටයුතු කරනකොට වේවා අපි ඉදිරියට යමක් පැමිණුණා නම් ඒක ඒකාන්තයෙන්ම ජීවිතයට රහසක් අරගෙන එන්නේ. ජීවිතයට යතුරු අරගෙන එන්නේ. අපි යුවා මේ දේ මෙනෙහි කරන්න ඕනේ මේ දේවල් මෙනෙහි නොකළ යුතුයි. මේ වෙලාවේ සතිය නැති වුණාට කමක් නැහැ. මේ වෙලාවන හොඳට සතිය තියෙන්න ඕනේ කියලා දේවල් වල කිසිම ගුණ විශේෂයක් නැහැ. නිසා සතිය පිළිබඳව මේ සිහිය පිළිබඳව අර්ථකථනයක් වෙනවා. අන්නේ වගේ තේරුමකින් බේරුමකින් තොරව යොදන අවධානය කියලා. හොඳ නරක තේරුමකින් තොරව ගුණාගුණ බෙහෙදයකින් තොරව හරි වැරදි ભેදයකින් තොරව දෙන හුදු අවධානය. ප්‍රයිස්ලසර යනස්තින ඉංග්‍රීසි වචනට දාලා තියෙන එකයි මොනම විදියකින් හරි නා තෝරන්න ගත්තොත් අපිට වෙන්නේ අර පරණ තිබුණු සංහාමාන දිටි ඒ තේරුමට ඒ විනිශ්චයට ඇතුල් වෙලා ඒක කෙලෙසනවා ඒක මේ මාතු කරනවා ඒක ඉතාමත් ගැඹුරින් තමයි මෙතන මේ සර්වඥාන්ත විස්තර කරන්නේ යේතේ සමනක් ප්‍රාක්‍මනා සස්සතා සස්සත වාදා සස්සත අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්දි චතුයි වත්තේවි තේවත අඤ්ඤත්ත පස්ස පරිසංවේදිස්ස තීති නේතං ධනා විද්‍යති මොනම දෙයක්වත් මොන වාදයක් හෝ රුචිකත්වයක් හෝ අර්ථිකත්වයක් හෝ සුභාසුබ සෑම දෙයක්ම අපේ හිතේ තැන්පත් වෙලා තියෙන්නේ ඒකට අදාළ ස්පර්ශයක් සහිතවමයි. නිකන් ආවට ගියාට කියලා දෙයක් ලෝකේ ගණන් ගන්න ගණන් නොගත යුතුයි කියලා දෙයක් ඇත්තේ නැහැ. සෑම දෙයක් විපස්සනා කරන යෝගාවචරයට වටිනාකමක් තියෙනවා. ඒ නිසා සත්‍යයේ වේපුල්ල භාවයක් නැත්නම් සත්‍යයේ විපුලත්වයක් දියුණු භාවයක් සත්‍යයේ පරිච්ඡක්ක තියෙනකොට කියන්නේ සෑම වස්තුවකම සමරස වෙනවා කියන්නේ. හැම අරමුණකම සමරසය මතුවෙනවා. පඨවි ධාතුව නිසා ඇති වෙන තද ගතියක් පඨවි ධාතුවෙන් ඇති වෙන මෙලෙක් ගතියක් දෙකම එකක්. ඒ වගේම බර ගතියක්, හැලු ගතියක් දෙකම එකක්. මෘදු ගතියක්, ගොරෝසු ගතියක් දෙකම එකක්. උණුසුමක් ආවත්, සිස්ලක් ආවත් දෙකම එකයි. දෙකම තේජෝ. ගලන ගතිය ආවත් ඉදු කරන ගතිය ආවත් දෙකම එකයි දෙකම ආපෝ. කම්පන චංචල ගතිය ඇවිල්ලා හෙල්ලෙන පෙරලෙන ගත්තත් එහෙම නැත්නම් ඉද්ද ගැහුවා වගේ හරියට දරණ ගතිය ආවත් දෙකම එකයි. ආහනේ ගතියට එන්න ඔය සාමාන්‍ය සැලෙන ලෙලෙන සතියකින් තමයි පටන් ගන්න. අරගෙන ඉස්තිරාර වෙනකොට සතිය සාහවු වෙනකොට ඝන බහල වෙනකොට මොන දේ ආවත් ඒක දිහා ඒ සම රසයෙන් බලන්න පුළුවන් වෙනකොට තමයි ඉන්දිය දරයන්ගේ සම රස වෙනකොට තමයි ඔය අස්තිෝක ධර්මයේ කම්පාන වෙන මට්ටමට සාදී ගුණයට මේ යථාවාදී තථාගත නැත්නම් තතවාදී තත භාවයට අපිට යන්න පුළුවන්. ඉතින් භාවනා කරන යනකොට මෙන්න මේ ගුණය පිළිබඳව අවදි භාවයක් ඇති කෙනෙකුට නම් Taman යන්නේ ඉස්සරහටද පස්සටද නැත්නම් අවුලෙන් අවුලටපත් වෙන කම්පන චංකර තත්ත්වයටපත් වෙන දෙයක්ද නැත්නම් ඔය මොන දෙයක් සිද්ධ වුණත් Tamanට ඒ කෙරෙහි උපේක්ෂාව ඇති කරන නොසලී ඉන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවාද කියලා දැනගන්න එක තුලින් කල්යාණ මිත්‍යා අමිත්‍රයා දැනගන්න පුළුවන්. සත්පුරුෂයා අසත්පුරුෂයා දැනගන්න පුළුවන්. සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම දැනගන්න පුළුවන්. ඉතින් මේ දේ කොහොමද කෙනෙකුගේ හිතට ඇතුල් කරගන්නේ? කොහොමද මේ මතිමතාන්තර නැත්නම් මතිමතාන්තර තොරින් තොර වෙන ගතිය සාහවුරු කරගන්න කියන එක හරිම විචිත්‍ර දෙයක්. මෙච්චර මේ විචිත්‍ර ලෝකයේ දුකෙන් පිරිච්ච ලෝකේ. ඒක විතරක් දැනගනත් බෑ. භාවනා කරන්න ඕනේ. භාවනා කරලා විතරක් බෑ. මෙන්න මේ தත්ස මේ මේ සංඥාවල් හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒකයි මේ ධර්ම දේශනා කරන්නේ. ඒකයි මේ අපි පූර්ණ කාලයම යෙදিলা වනගතව භාවනා කරන්නේ. ඒකයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකයි අපි එවැනි සත්වලටම යෙදිච්ච වැඩ කරන පිරිසක් එක්ක ඉන්නේ ඒක නිසා මේකට ප්‍රතිපදා කියලා කියන ක්‍රමයෙන් ක්‍රමෙන් තමයි යන්නේ. ඉතින් අපි අද මේ ඉදිරිපත් වෙලා තියෙන ඉතුරු කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ යමක් යම් මතයක් යම් වාදයක් අපි ළඟට එන්නේ ස්පර්ශයෙන් තොරව නොවේ. හේතුවක් නැතුව නොවේ. අත්දැකීමකින් තොරව නොවේ කියන මේ පාදය මෙතෙක් අපි ඒ සූත්‍රයෙන් ඉදිරිපත් කරගත කරුණු අපි අපගේ අත්දැකීම් වලටත් එකතුව ජීවිතයට ගැළපෙන විදිහට භාවනා ජීවිතයට ගැළපෙන විදිහට විස්තර කරගන්න. ඉතින් ඒක සඳහා මම හිතුවා හරි ලේසි ක්‍රමයක් ඉදිරිපත් කරනවා. ලේසි වුණාට ඇඟරි දෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ සූත්‍රය ඒ තරම්ව සවිස්තර නිසා අපි ගිය පාරදී ප්‍රකත් ඉදිරිපත් කරගත්තාම සප්පුෂ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොණ්ඩා කොටසෙන් උපරිපන්නාසිකේ හම්බෙන 13 වෙනි සූත්‍රය. පුදුමාකාර අපි මේ ඉන්න සංදිස්ථානයේට ලොකු ආලෝකයක් ඇති කරලා දෙනවා. ඒකදී සරුවච්චන් වහන්සේ විසින් කකෙත්තු කම්මතා ඥානයෙන් යුක්තව ප්‍රශ්න විසින් යුක්තව පිරිසකින් අහනවා පිරිසට මතක් කරනවා මහණෙනි මම උඹලට සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම කියන එක විස්තර කළ දෙන්න හදනවා කියලා. දැන් සිද්ධියක් ඇති වෙලා නෙවෙයි සරුවචනාංශෙතම මේ කියලා දුනොත් හොඳයි කියලා හිතෙච්ච අවස්ථාව. ඒකට අහනවා දන්නවාද සත්පුරුෂ සත්පුරුෂ ධර්ම නැහැ. එහෙනම් හොඳට අහගන්න හොඳට මනස් කරන්නේ කියලා සරුවචනාංශේ යසන දිනකන පංසුනාක සාදුකම් මනසිකරෝත පහති ස්වාමීති මේ මං කියන්නේ අසපල්ලා හොඳට මෙනෙහි කරපල්ල ඔන්න මං කියන්න හදන්නේ කියලා හොඳ මානසික පරිසරයක් ඇති කරගන්න මොනවද මේ කියන්න හදන්නේ සත්පුරුෂ ධම්මංච භෝධික්කවේ දේශිසානි අසත්පුරුෂ ධම්මංච මානි මන්දන් තොපලාට සත්පුරුෂ ධර්ම දේශනා කරනවා අසත්පුරුෂ ධර්ම දේශනා කරනවා ඉතින් මේකෙදී අපි මේ හිතාගෙන අසත්පුරුෂයි කියලා කියන මේ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ මානසිකත්වයක් විස්තර කරන්න හදන්නේ අන්තිම නේව සංඥා නා සංඥා යාතන දක්වා දියුණු උනත් අසත්පුරුෂෙක් වෙන්න පුළුවන් කියන එක මේක එක සාරාංශයක් අනිත් එක තමයි යම් කිසි කෙනෙක් සතුවාව පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් නේව සංඥා නා සංඥාතන ඉක්මවල සංඥා වේදේට නිරෝධයට ගියා නම් ඔහු තුල කොහොමඩක්වත් අසත්පුරුෂ ධර්ම තියෙන්න බෑ ඒක නිසා ඊ타මත්ම ලාමක ඊ타මත්ව පු탁තන ඕලාරික තන ඉඳලා සංඥා වේදිත නිරෝධයේ දක්වාම සර්වඥන්සේ දෙබිටිව සක්කුරු සසපුරුකරම බෙදෙනවා. මේ සංඥා නා සංඥායතන ගියාට පස්සේ ඒකාන්තයි ඔහු ඒකාන්තෙම සත්පුරුෂයි. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් අපි සීලයෙන් මොන තරම් කියලා කමිනියක් එහෙම නැතුව සමාධියෙන් මොන තරම් කියලා කමිනියක් ඒ කෙලපැමිණිලා ලබා ගන්න ඵලය සමාපත්තිය නැත්නම් ඒ සිල්වත් භාවය අසත්පුරුෂ වෙන්නේ ඉඳී තියෙනවා. අසත්පුරුෂ විදිහට පාවිච්චි වෙන්නේ ඉඳී තියෙනවා. එහෙම වුණොත් ඒ පුද්ගලයා ගොඩගන්න දුසිල්වතෙක් කොටත් වැඩිය අමාරුයි. ධ්‍යාන භාවනා සමාපatti නැති කෙනෙකුට වැඩිය අමාරුයි. මොකද ඒ පුද්ගලයා හිතන්නේ මේ මට තේරිලා මේ අනිත් පිළිසර පිස්සු එනිසා ඒගොල්ලෝ මට බණ කියන්නේ තමයි කියලා අංගෙන ගතියක් තියෙනවා. ඉතින් මේක ගලව ගන්නවා කියන එක කොහොමද? හොඳට සිල්වන්ත වෙලා. හොඳට සමත භාවනා කරලා. ඒ වෙනකම් විපස්සනා කළාත් ඒ සංඥා වේදේට නිරෝධේට යන තෙරක්ම මාතුල මගේම ප්‍රතිඵල. මට ලැබෙච්ච මේ භාවනා ප්‍රතිඵලම නරකට හිතෙන්න පුළුවන්. අභාග්‍ය පිළිත හිතෙන්න පුළුවන්. අසත්පුරුෂ භාවයෙන් හිතෙන්න පුළුවන් කියලා තමන් මේකෙන් උපමානයක් හිතේ තියාගන්නවා මිස අනික්කත්ව පුංචි කරන සලකන්න යන්න එපා. අනික්කත්වයේ පව් කොන්තරත් බාර අරගෙන මනින්න ගිරන්න යන්නත් එපා. තීන්දුව නිකුත් කරන්න යන්නත් එපා. ජූරි සභාවල වාඩි වෙන්න යන්නත් එපා. මොකද ඒකට සරුවච්චන් වහන්සේ ඇර වෙන කවුරක්වත් නැහැ. නමුත් සරුවච්චන් අපිට කණ්ණාඩිය දෙන්නනවා තමන්ද මේ ධර්මයේ තේරෙනවා නම් විශේෂයෙන්ම සීලයක මම පිළිපෙහෙතුයි කියලා සමාදන්ව සිල්පද රකින්න මම සමත භාවනාවකින් සමාධියක් ඇති කරගන්න තුරු මට මේ ජඹුරු ධර්ම වලට යන්න බෑ කියලා පිළිඅරගන්න දෙවෙනි ශික්ෂාව සමාධි ශික්ෂාව අදහන ඒ වගේම විපස්සනාවයි සර්වචනාංශිකේ අත්‍යන්ත ලක්ෂණය කියලා දන්න ඇත්තෝ තනි තනියම තමන්ගේ ආධ්‍යාත්මික සම්පත් කරගත යුතු වටින කරුණු ටිකක් එන්න ඉදිරිපත් වෙනවා. සමහර ලාවට කිසියත්තන්ට මේක ගොඩක් අදාළ නැතුව වගේ පෙනේ. මොකද ගන්න කාරණා ගොඩක් වෙලාවට ඒ ਸਰවඥමෙතු වැඩ හිටපු ඉන්දියානු සමාජයේ හිටපු පැවිද්දෙක් ආදර්ශයට අරගෙන ජීවිතය කතා කරන්නේ. නමුත් ඒක ඉතින් අද අපි ඉන්න ලාංකික පරිසරයේ තේරුවාකේ ලකුණු තියෙන නිසා හුඟක් දුරට සමාන වෙනවා. ඒ විදිහට සමාන කරලා ගත්තොත් සමන්ට ඇත්තටම ඒ සූත්‍රයෙන් හම්බ වෙන මේ මැනිලිකිලි ක්‍රමයක් තමන්ගේ භාවනාවක් නිසා ගොඩාක් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සිත් වෙන ගතියකුත් ලිංගතුකමකුත් ඇති වෙනවා. ඉස්සර මට තිබුණ ප්‍රශ්නේ තමයි මේ වගේ සූත්‍ර මම කියවන්නත් එක්ක මගේ හිත ඇතුලේ නැහැ. ඒ මොකද මේක භික්ෂුන් වහන්සේට දේශනා කරලා දෙන්නේ මට නෑ මම යතින් බලනකොට තාම මේකේ සමාජිකත්වය ලබන්නේ නැහැ කියලා. ගිහි කාලේ මේවා කියනකොට කොහොමඩක්වත් හිත වගේ නෑ. විතර ගන්න හිතෙන්නේ නැහැ මොකද හේතුව මේක භික්ෂුන් වහන්සේට දේශනා කරපු භික්ෂුන්ගේ දිනචරියාවට අනුව ගිය එකක් කියලා. දැන් ඉතින් අර අවුරුදු 20ක් මේකම ගත කරම නිසා දෝ ඒකම භික්ෂුවක් නිසා දෝ වෙනදා දෙවිය බොහෝම දෙංගතු ගැටයක් බොහෝමත්ම මේ මට පැත්ත කර කළ හරුවත් නැන්සේ රහසෙන් කියලා දීප බණක් වගේ දැන් ඒකේ රසයක් තියෙනවා ඉතින් මම ඒකයි මේ උත්සාහ කරන්න බලන්නේ අනිත් කට්ටියත් එක්ක ඒ මට ඇතිලා තියෙන වගේ ඒ ධර්ම රසයක් අපිට මේ පැය තුල බෙදා ගන්න පුළුවන් වුණොත් ඒකට නිකන් මේ මම පැවිදි වෙලා නැතේ නැත්නම් මේ කතා කරන දුරු පින්ද පාත දේනාසන ගැලේ මට ඒව ඇත්තේ නැති කියලා ඒ නොගැලපෙන ගැටි බලන්නේ නැතුව ඒකට ගැලපෙන ගැටි අරගෙන බැලුවොත් අර ශාප විදියට සමනු දික්ෂුවක් වතේ ජීව ඉඳගෙන හෝ සාසනික හැඟීමක් ඇති වෙනවා. ධර්මයේ ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම සර්වඥාන්ති කියන්නේ ඒ අවස්ථාවාදියෙක් නෙවෙයි පුදුමාකාර විදියට ප්‍රශ්නේ සාකල්යේම සම්පූර්ණයෙන්ම ඉවරම කරන්න දේශනා කරපු සාස්තුන් වහන්සේ නමක් බව තේරෙනවා. මේක උන්වහන්සේ අපට කියලා දෙන ක්‍රමය. ඉතින් ඒක නිසා කියන්නේ සාදු සංසුනාට මනස්කරෝති. මේක හොඳට අහන්න අහලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ ඡන්දය හදාන්න කියලා. ඒක දිහාවචනාට ඉදිරිපත් කරනවා දීර්ඝ චර්ිත ලක්ෂණ රාශිය. ඒ චර්ිත ලක්ෂණ සෑම දෙයකම එහෙම නැත්නම් කියනවා නම් රූපාවචර ධානයක් ලබන කල්ම එක විදිහක මේ පැකිලක් තුල තමයි දේශනා කරන්නේ. ඉස්ලාම් සර්වඥයන් සඳහන් කරන ඉන්දියානු සමාජයේ දා පැවතිච්ච උසස් කුලයක ඉපදිච්ච කෙනෙක් සත්පුරුෂ වෙන්නේ කොහොමද අසත්පුරුෂ වෙන්නේ කොහොමද කියලා. ඒ උසස් කුලයක පැවිදි ඉපදිච්ච කෙනා ඒ කාලේ පැවතිච්ච බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වේසාක් කියන ඒ හතර වංශයෙන් උසස්ම කුලේ බ්‍රාහ්මණ හෝ ශාස්ත්‍රීය මහා කාල කුසේක උපදිනවා. ඉපදින ඉවර වෙලා මේ හතරටම වැඩිය හොඳයි පැවිද්ද කියලා. සිතාර්ථ මේ කුමාරයා සත්‍ය යුව රජතුමා සතර පෙර නිමිතියක් අර පස්සේ දකපු පැවිදි රූපේ දැකලා ආ මේක බොහොම හොඳයි කියලා පැවිදි උනේ. එතකොට රාජ්‍ය කුලයක ඉපදිලා. නමුත් පැවිද්ද උතුම් කරා. අන්න එහෙම ඒකනේ ඉද බික්කවේ අසත්පුරුෂා. පුත්‍රලේ තම දෙන්නෙම පටන් ගන්නකොටම ගහනවා ලේබල් එකක් අසත්පුරුෂේ උච්ච කුලපබ්බජිතෝ හෝති. උසස් කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදිලා සෝ ඉති පටිසංකිට්ඨිකදී උසස් කුලේ පැවිදි වෙච්ච මේ අසත්පුරුෂ පුද්ගලයා මෙන්න මෙහෙම කල්පනාවක් කරනවා අයං කෝමි උච්ච කුලපබ්බජිතෝ ඉදපනඤ්ඤෝ බික්ඛු න උච්ච කුලපබ්බජිතෝ මම ඇවිල්ලිවරලා උසස් කුලෙන් මේ මේ අරණ්‍ය පැවිදිලා ඉන්නේ නැත්නම් මේ පිළිවෙලේ ඉන්නේ මේ පන්සලේ ඉන්නේ අනිත් ඉන්නේ ඇත්තෝ එහෙම උසස් කුලේ නෙවෙයි එයත් මම විතර කුලයෙන් උසස් නැහැ ඒක නිසා සෝ තාය උච්චකුලීන තාය අත්ොක්කං තේති පරං වම්බෙහි. ඒ නිසා මේ පුද්ගලයා අර පැවිදි වෙච්ච තන සිටන්න කටයුතු කරන්නගේ ගිහි ආකල්පයට. ඒ මොකද්ද Taman එක ඉන්න උසස් වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා උපාසක උපාසිකා හෝ වේවා කවුරු හෝ වේවා බලන්නේ අපෝ මේ අත්තු පාස්කුලේ කට්ටිය. නම එහෙම නැහැ. අම උසස් කුලේ කියලා අත්තුක්කං තේති පරං වම්බෙහි. ඒ පුද්ගලයා නිතරම මේ වතුතිය බොන්න ගියත්, කැම කන්න ගියත්, වෙන කටයුත්තක් කරන්න ගියත් හැම වෙලාවෙදීම බලන්නෙම අර දෘෂ්ටිය. කුලීන භාවය ගැන කල්පනා කරනවා. කල්පනා කළා අනු පහත් කළ සලකනවා. ආන්නේ සැලකිල්ල සරුවත් සමකන අයම්පි දෙකේ අසත්පුරුෂ ධර්මෝ. අන්නේ බුද්ධලයට තියෙන්නේ අසත්පුරුෂ ධර්මයක් කියලා සරුවත් සමකේ මතක් කරනවා. ඒ කියන්නේ අපි දැන් ධාර්මික සාධනේ භෞතික භාවයෙන් සලකා බැලුවොත් මේ අපේ සාසනෙම පිළිගන්නවා උසස් කුලයක පැවිද්දක් උසස් කුලයක උප්පත්තිය ලබන්න පෙර හුඟා පින් කළ තියෙනවා. දෙවියෝ පින් කරපැත්තන්ට හම්බෙන එක ආනිසංසයක් තමයි මතු හොඳ කුලයක පැවිදි වෙන්න ඉතින් ලැබෙනවා. නමුත් දැන් සර්වඥාන්සේ එහෙව් කෙනෙක් උසස් කුලයක පැවිදි මේ උප්පත්තියක් ලැබලා පැවිදිත් උනාට පස්සේ කප්පුරුසයි කියලා කියනවා. සර්වඥාන්සේ ගාන පැවිදිලක් වෙන්නේ නැහැ. අසත්පුරුසයි කියලා. මොකද හේතුව ඒ තාය උච්ච කුලීන තාය අත්ත්ුක්කං හේති පරම්වම්බේ. ඒ තනාගේ උච්ච කුල භාවයේ සලකලා අනු පහත් කර තමන් අනු උසස් තමන් උසස් කර අනු පහත් කර සලකන ගතිය තියෙනවනේ කට හොරලා කියකි අසත්පුරුෂයි කියන්නේ. මේ ධර්මචනකේ දේශනා කරපු දෙයක් නිසා මේ කාටවත් චිත්තමනාප ගන්න දෙයක් නැහැ. ඒ වගේම සූත්‍රානුගත ශ්‍රීමුක දේශනා නිසා. ඒ ඉන්නේ ඒ නිසා සර්වජන් වහන්සේ අර කර්මේ සහ කර්මඵල අනුව උසස් කුලයක ඉපදලා උසස් මේ බලවත් කුජලෙක් වුණාට කිසිසේත්ම ඒවට මායින් කරන්නේ නැහැ උන්වහන්සේ දේශ අයම්පිකෝ භික්කවේ අසප්පුරුෂ ධම්මෝ සත්පුරුෂෝතකෝ භික්කවේ ඉති පරිසංසික්කති අර වගේ උසස් කුලයකින් ප්‍රවදිච්ච සත්පුරුෂේ ඒ පුද්ගලයා මෙහෙම කල්පනා කරනවා නොකෝ උච්ච කුලීනතාය ලෝකෝ ලෝභෝ ධම්මෝ පරික්ෂේණං ගච්ඡanti මේ උසස් කුලයක ඉපදුනයි කියලා අපිට සංසාරේ දුක් වෙන වද දෙන ලෝභය දෙවෙන්නේ නැහැ. ඒ තමයි සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ සත්පුරුෂයා පැවිදි වෙලා. එයා කල්පනා කරනවා මම උසස් කුලෙන් පැවිදි වුණාට හිත කෙලෙසන ප්‍රධාන ලෝභ ධර්මය උසස් කුලේ නිසා ගෙවි යන්නේ. අත්තංගියට යන්නේ නැහැ. නැති භාවයට යන්නේ නැහැ. ඒ වගේම දෝෂ ධම්මෝ නකෝ උච්චකුලීනතාය දෝෂ ධම්ම පරික්ෂේණං ගච්ඡanti. තමයි හිතේ තියෙන දොස් ගතිය, නුරුස්නා ගතිය, චේන්චන ගතිය උසස් කුලයේ උණයි කියලා ගෙවෙන්නේ නැහැ. තුනී වෙන්නේ. ඒ වගේම නකෝ උච්චකුලීනතාය මෝහ ධම්ම පරික්ෂේණං ගච්ඡanti. මේ උසස් කුලයේ ඉපදුණයි කියලා මෝඩ නොවි ඉන්නේ නැහැ. අවිද්‍යාව නැත්තේ නැහැ. ඒ වගේම උත්කුල භාවය නිසා අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. මෝහ ධර්මයේ ගෙවෙන්නේ නැහැ. ආන ওই විදිහට කල්පනා කරනවා නොචේපි උච්චකුලාපබ්බජිතු යෝච හෝති ධම්මාන ධම්ම පටිපන්නෝ සාමිච්ච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තත්ත පුජ්ජෝ සෝ තත්ත පසං සම්ති මෙන්න මේ ටික තමයි සප්පුචා හිතන්නේ යම් කිසි කෙනෙක් උසස් කුලයක ඉඳලා පැවිදි නොවුනත් ඒ පුද්ගලයා ධර්මාන් ධර්ම ප්‍රතිපන්න භාවයේ තියෙනවා ධර්ම විනයෙන් අනුව කටයුතු කරනවා නම් සාමීච ප්‍රතිපන්නෝ අවිරුද්ධ ප්‍රතිපදාවේ. එහෙම නැත්නම් සාමීච ප්‍රතිපන්නව පවතින සම්ප්‍රදාය නොබින්ද කටයුතු කරනවා නම් අනුධර්මචාරී ධර්මාන ධර්මකට කටයුතු කරනවා නම් සෝ තත්ත පුච්චෝ උසස් කුලයක නොවුනත් ධර්මාන ධර්ම භාවයේ තියෙනවා නම් සාමීච ප්‍රතිපන්න නම් ඒ වගේම අනුධර්මචාරී නම් ඒ පුද්ගලයා ඒ නිසා උජ්ජත්කටපත් වෙනවා සෝතත්ත පසංසේති ඔහු ප්‍රසංසාවට ලක් වෙනවා සෝ ප්‍රතිපදංගේ වාන්තරින් කරිත්වා තාය උච්ච කුලීන කාය නේවත් උක්ඛංසේති නෝ පරං වම්බේති අයං හිදික්කවේ සත්පුෂතානෝ මෙන්න මේ විදිහට මේ ප්‍රතිපදාව මොකද්ද ප්‍රතිපදාව ධම්මාන ධර්ම ප්‍රතිපදාව සාමීච ප්‍රතිපදාව අනුධම්මචාරී ප්‍රතිපදාවම නැත්නම් ඒකකම වාංගු කරලා උච්ච කුලිතතාවයේ පැත්තකට දානවා. ඒක නිසා මේ මම මේ උච්ච කුලින්තාවෙන් සමම උසස් කළ සලකන්න බෑ. මේ පහත් කුලයි කියලා අනික කුංචි කළ සලකන්න බෑ. ධම්මාන ධම්ම ප්‍රතිපදාව තියෙනවනම් අනුධම්මචාරේන සාමේශ ප්‍රතිපන්න ඒකයි ඉස්සරහට ගත යුත්තේ කියලා අර හොඳ කල්පනාවක් ඇති සත්පුරුෂයා ඒ ධම්මාන ධම්ම ප්‍රතිපද වෙන්න හදනවා කවදාකවත් අනුපහත්ව සලකන්නේ තමන් උසස් කලකන්නේ ඒකට කියනවා සත්පුරුෂ ධර්ම කියලා ඉතින් මේ ටික කියන්න සරුවචනාංශයේ උසස් කුලයක ඉඳපාය. නිකන් අහි ගන්න සරුවචනාංශයේ ඉතාම පහත් කුලයකින් ඉපදිලා ගිහින් ඔය බණ ටික කිව්වනම් අද කාලේ ඡන්ද ඉල්ලන් ඉන්න කට්ටිය කරන මේ විකාර වගේ කියාවේ මේ තමන්ගේ කුලේ පහත් නිසා බුදුහාමුදුරු බුදු වෙලත් මේ උසස් කුලයට ගහන්න කතා කරනවා. බුදුහාමුදුරු හොයාගත්ත ධම්මාන සම්ප්‍රතිපත්තිය මේ ඉස්සර කරන්න හදනවා. බුදුහාමුදුරෝ හොයාගත්ත මේ සාමිච්ච ප්‍රතිපදාව ඉස්සර කරන්න හදනවා. බුදුහාමුදුරෝ හොයාගත්ත අනුගමනකාරී தත්ත්වය ඉස්සර කරන්න හදනවා. මේ පෙරපින් කළ උපදලා වූ ලබාවන්තාවෝ ආ වූ ලැබිය හැක්කා වූ පරවචනසේ බාර ගන්නා වූ මේ උසස් කුලතාවයට ගහන්නමයි මේ මෙච්චර කල් දුෂ්කරක්‍රියා කරේ. ඒක තමයි මේ බුද්ධ රාජ්‍යයටපත් උනේ කිය බැරි වෙලාවත් සර්වචනසේ උදේ කුල පාරිශුද්ධ භාවයේ නොතිබුණා නම් උන්වහන්සේට මේ බණ කිව්වට මිනිස්සු කුණු බිත්තර ගහනවා. නින්දා කරනවා. ඒක නිසා උන්වහන්සේ පස්මා බැලුම් බලනකොට ජාතිය ඉස්සල්ලාම හොයාගන්න තරමට තින් තිබුණා සැලකුවක්. හැබැයි ඒ ජාතිය කවදාකවත් මේ සාමීච ප්‍රතිපන්න ධර්මානුධර්ම ප්‍රතිපද අනුධම්මචාරී කියන தත්වයක කිට්ටු කරන්නවත් බැරි තත්ත්වයක්. බුදු වුණාට පස්සේ දේශනා කරනකොට යථා ධර්මය නියම සද්ධර්මයක් වෙනවා මිසක් අර කුණු කන්දල් වලට. ත්‍රිවාණ ගල් යට යනවා ගොමරිටි උදේනවා කියන මේ මේ අබුද්දස කාලයකට ඉඩ නැහැ. ඉතින් මේක මේ අපි මේ ඉදිරිපත් කරගන්න ක්‍රමයට විරුද්ධව නැත්නම් ඊට විකල්ප වශයෙන් ගොඩාක් මතිමතාන්තර තියෙන්නේ තියෙනවා. ඒ දේශවාන අර්ථකථන තියෙන්න පුළුවන්. සමාජික අර්ථකථන තියෙන්න පුළුවන්. ආර්ථික අර්ථකථන තියෙන්න පුළුවන්. නමුත් අපිට ඒකත් එක්ක වාදයක් ඇත්තේ නැහැ. අපිට කියන්න දෙයක් නැහැ. අපිට හිතා ගන්න තියෙන්නේ මේක නෙවෙයි කරුවත් සංහාන්තර කියන්න ඕනේ. මේක මේ කාටත් තේරෙන හරුපයක් හින්දා මෙතනින් පටන් ගන්නවා. මේක නෙවෙයි භ්‍රමජාලය කියලා කියන්නේ. මේක නෙවෙයි ගලවන්න ඕනේ පත්තේ. මේක නෙවෙයි ගලවන්න ඕනේ පොත්ත. නමුත් මතුවලා තියෙන පොත්තෙන් පටන් අර ගන්නවා උච්චකුල පබ්බචේතෝ කෙනෙක් සත්පුරුෂ වෙන්න පුළුවන් අසත්පුරුෂ වෙන්න පුළුවන්. ගාපින් කළ ඉපදිච්ච කෙනෙක් පැවිදිත් වෙනවා. නමුත් ඒ උච්චකුලින්තාවය ඉස්සර කරලා මම උසස් මම උසස් කියලා ඉස්සා විශේෂ කියන වගේ ඔළුවේ ගෝ තියාගෙන කියන පටන් අරගත්තොත් අත්ුක්කංශන පරවම්බන වෙන නිසා අසත්පුරුෂ වෙනවා. නමුත් ඒ පුද්ගලයා ධර්මා ධම්ම ප්‍රතිපත්තියේ සාමීච ප්‍රතිපත්තිය අනුධම්මචාරී කටයුතු ඉස්සර කරලා ඒ වයිගෙන් තොරව ලෝක දෝෂ මොහ දුරු වෙන්නේ නැහැ. උසස් කුලේ උනායි කියලා නිකන් ලෝක දෝෂ මොහ දුරු වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මානුධම්ම ප්‍රතිපත්ති වෙන්න ඕනේ කියලා. එය අන්තරං කරිත්වා කියලා අභ්‍යන්තරං කරිත්වා කියලා ඒකට අප කතාව කියන්නේ ඒ අභ්‍යන්තරයට ගන්න ඒකයි හරු කොට කලකන්නේ. හර උච්ච කුල පවිද්ද භාවය පහත් කළ කලකලා ලෝභ දෝෂ මොහ දුරු කිරීමයි කළ යුත්තේ කියලා කටයුතු කරනවනම් ඒ පුද්ගල සත්පුරුෂයෙක් වශයෙන් නැත්නම් ඒ පුද්ගලයාගේ වැඩ පිළිවෙල සත්පුරුෂ ධර්ම වශයෙන් සරුවචනන්ත තේරෙනවා. ඊගාට සරුවචන සඳහන් කරනවා මෙහි වාගේම උච්ච කුල භාවය වගේම මහා කුල අපබ්බජිතෝ හෝති. ඒ වගේම රස පිළිගත්ත රටේ සුපතල නමක් ඇති මහා කුලවන්ත කෙනෙක්. එහෙම නැත්නම් වෙන කුලයට අමතරව ධනයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් ප්‍රසිද්ධ කරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා කල්පනා කරනවා මම වාගේ අනෙක් කට්ටිය නෑ. ඒගොල්ලන් මේ කඳ නැතිකමඩ, සිවුරු නැතිකමඩ, බේස් නැතිකමඩ පැවිදිලා කැලේට ලබින්නම් ඉන්න හරක් කරුවාගේ. මම නම් එහෙම නෑ. මට ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙද්දී මම පැවිදි උනේ. ඒ නිසා කියලා අර අනෙක් ඇත්තෝ පහත් කරලා තමන් උසස් කරලා සලකනවා නම් ඒක සරුවත්නයි සුභාන් කරනවා අසත්පුරුෂයි කියලා. නමුත් සත්පුරුෂයා කල්පනා කරනවා ඇත්ත මම අපේ අම්මලා තාත්තලාගේ හොඳ වැඩගත් පවුලකින් සල්ලි තියෙන පවුලකින් රටේ පිරිසිදු ජීවිත ඇති පවුලකින් පැවිදි වුණා. පැවිදි නොවුණත් මට හොඳින් ඉන්න තිබුණා. නමුත් මම පැවිදිලා කටයුතු කරනවා. නමුත් මම මේ උසස් කුලයකින් නැත්නම් මෙතන කියන්නේ මහා කුල කියලා. මහා කුලයකින් පැවිදුණාට ලෝභය නිකම්ම දුර වෙන්නේ නැහැ ඒ වගේම අපිට අයින් කර ගන්න ඕන මොහය දුර වෙන්නේ නැහැනේ, ද්වේෂය දුර වෙන්නේ නැහැනේ. ඒ දේ මේ දුරු කිරීම සඳහා ලෝභ දෝෂ මොදුරු කරන්න නම් කුංචි කුලයක පැවිදි වුණත් ඒ කෙනා ධර්මානු ධම්ම ප්‍රතිපත්තිය කටයුතු කරනවා නම් ධර්මානුකූලව විනයානුකූලව කටයුතු කරන කෙනෙක් නම් සාමීච ප්‍රතිපන්න කියලා කියන පවතින සම්ප්‍රදාය බිඳින්න නැතුව, දේවල් වලට විරුද්ධ වෙන්නේ නැතුව, පෙරලි කරන්නේ නැතුව සාමීච ප්‍රතිපන්නව අවිරුද්ධව කටයුතු කරනවා නම් අනුධර්මකාරීව කටයුතු කරනවා අනිවාර්යයෙන් මේ බුද්ධලයා පූජ්‍යත්වයටපත් වෙන ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ නිසා එවැනි ප්‍රතිපදාවමයි ඉස්තර කරගන්න ඕනේ. ප්‍රතිපදාවෙන් කෙලෙස් කැපෙන්නේ කියලා ඒ මහා කුල භාවයෙන් අත්ුක්කංශණය කරන්නේ නැතුව තමන් උසස් කරන්නේ නැතුව පරමම්බණය කියන අනුන් පහත් කරන්නේ නැතුව කටයුතු කරනවා නම් සර්වඥයන් සඳහන් කරන ඒ පුද්ගලයා සත්පුරුෂයි නැත්නම් ඒ එයාගේ වැඩ පිළිවෙල සත්පුරුෂ ධර්මයක් කියලා. ඒ නිසා උච්ච කුල භාවය වගේම මහා කුල භාවය. ඊට ඥාතෝ හෝති අසස්සෝ කියලා සසස්සී කියලා තව ගුණයක් වෙනවා. ගෝක් නෑ දැතිලිස් ඉන්නවා. කාට උදව් කරන්න අම්මගේ පාර්ශවෙත් ඉන්නවා, තාත්තගේ පාර්ශවෙත් ඉන්නවා. ඒ ඇත්තෝ යමක් කමක් කරන්න පුළුවන් ඇත්තෝ. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාට පැවිදුණාට පස්සේ විවිධාකාරයෙන් ඇවිල්ලා ඒ සිව්පසෙන් සලකනවා ඕන දෙයකට ගමනට බිමට උදව් කරනවා නිතරම අහනවා මේ ආයාචනය තවරු හරියට කරා. ඉතින් එතකොටත් කෙනෙකුට මේ අර වගේ අසත්පුරුෂ ගති පහළ වෙන්න පුළුවන්. මට නම් මේ ඕන තරම් ඉන්නවා දායකයෝ මට නම් ඉන්න ඕන තරම් ඥාතියෝ මට නම් ඉන්න ඕන තරම් උපස්ථායකයෝ මේ අනිගොල්ල නිකන් හිතන්නවා වගේ අන දෙයම ඉල්ලilla අපේතු කරන්නේ මට නන්නේ මට යාචනා බහුලයි අයාචිතව අඩුයි කියලා අර මේ සියර පිටින් පාසේ නාසන වාගේ හම් වෙන ඉව්වට ඒක සම්බන්ධ කල්පනා කරන තමන් උසස් කළ සලකනවා ඒ වගේම අනින් පහත් කළ සලකනවා ආන්නේ විදිහට කටයුතු කරනවා මේ පුද්ගලයාගේ ඥාතෝ යසස්සී කියන බොහෝ ඥාතීන් සහිත යසස් සහිත පුද්ගලයෙක් වුණත් සර්වඥාන්සේ අර විදිහට පැහැදිලිවම අසත්පුරුෂ ධර්මයක් කියලා දේශනා කරනවා. ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ වැරදි ආදර්ශයක්, ආත්මික ආදර්ශයක් නෙවෙයි. ඒ වගේම යම් කෙනෙක් මේ විදිහට ඥාති යසස්සී උනත් ඥාතෝ යසස්සී කියන්නේ හොඳට දැනුම් තේරුම් ඇති යමක් කමක් කරගන්න පුළුවන් ඥාති මිත්‍ර මේ නෑදෑයෝ, අකල්වැසියෝ වැඩි හිතියෝ ඉන්න කවිතකින් ආවත් ඒ පුද්ගලයා කල්පනා කරොත් ඒ தත්ත්වෙ හිතියට මේ කෙලෙස් කැපිල්ල වෙන්නේ නෑනේ. මම පැවිදි වුණයි කියලා මම උසස් පවුලක කියලා ඥාති ඉන්නයි කියලා මට කවදාකවත් ලෝභය දුරු වෙන්නේ නැහැ. ලෝභ මොහය දුරු වෙන්නේ නැහනේ. ද්වේෂය දුරු වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් ඇත්තටම මේ වගේ වෙනකොට මේ අසත්පුරුෂ ධර්ම නම් තියෙන්නේ ලෝභ දෝෂ මොහ වැඩෙන එකයි සිද්ධ වෙන්නේ. බොහොම වංචනික ස්වරූපෙන් වැඩෙනවා. එහෙම නොවි ඒ ලෝභ දෝෂ මොහ දුරු කරන්න නම් උසස් කුලයෙන් හෝ අර කියපු මහා කුල මහා කාල මේ මේ පබ්බචිත භාවය නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ ඒ පුද්ගලයා දැනගන්න ඕනේ උසස් මේ ඥාතීන් සහිත යසස්සී නොවුනත් එහෙම ගුණ නොතිබුණත් ජාතක වශයෙන් Tamanට Taman ධම්මානුධම්ම ප්‍රතිපත්තින සාමීච ප්‍රතිපන්නන අනුධම්මචාරීන සාසනික වශයෙන් පූජාවක් ලක් වෙනවා සාසනික වශයෙන් ප්‍රශංසාවට ලක් වෙන්නේ. මොකද ඒ පුද්ගලයාට එතකොට අර ලෝභ දෝෂ මොහ දුරු කිරීමේ ශක්තියක් ලැබෙනවා. මට කොච්චර දේ තිබුණත් බාහිරයි ඇතුළත මම මේ පැවිදි වුණේ සබ්බ දුක්ඛ නිසාර නිබ්බාන සත්‍ය කරණායි කියන සියලු දුක් ගෙවන් කරන්නයි. මොකද ඒ දුක් ගෙවන් කිරීමේ වැඩ කටයුත්තට ඔය දිහි ආකල්ප වලින් වැඩක් නෑ. ඥාතිංගෙන් වැඩක් නෑ. යතසින් වැඩක් නෑ. උසස් කුලෙන් මහා කුලෙන් වැඩක් නෑ. මම මේ පටිපදං ඒව අන්ත අන්තරං කරිත්වා කියලා තමයි මෙතන යොදන්නේ ප්‍රතිපදාවම අභ්‍යන්තරගත කරන උතුම් දේශාව සලකගෙන කවදාකවත් අර ඥාතෝ දසුක්ති භාවයෙන් තමන් උසස්කල සලකන්නේත් නෑ අනුපහත්තල සලකන්නේත් නෑ අන්න එවැනි ගුණයකට සරුවචනාංශය සඳහන් කරනවා සත්පුරුෂ ධර්මතාවයක් කියලා. ඒ වගේම සරුවචනාංශය සඳහන් කරනවා ලාභී හෝති චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පස්සේ කියලා. පැවිදි වෙලා ඒ පුද්ගලයාට ආයාචිතෝව අනේ මට මේ මේ චූට අරගෙන පාවිච්චි කරන්නකෝ මගෙන් පින්න පාටේ බාර ගන්නකෝ මේ මේ සේනාසනේ මම හදලා දෙන්නම් මෙතන ඉන්නකෝ මෙන්න මේ විදිහට මොනවද ඕන කරන බෙහෙත් කියන්න මම ගෙනත් දෙන්නම්කෝ කියලා ඒ චීවර පින්න පාත සේනාසන නිතරම පැවරුම් නිතරම ආරාධනා ආන් එහෙම වෙනකොටත් අනික් පැත්තන්ට එහෙම නෑ අනික් පැත්ත හැම වෙලාවෙම ලැබිච්ච දේ අනේ මට තව ටිකක් ඕනේ මට වෙන එකක් ඕනේ මට ලොකු එකක් ඕනේ ආදි වශයෙන් ඒව පිළිබඳව ආශාවෙන්ම ඒව පාවිච්චි කරන්නේ මට තරම් එකක් ඉල්ලනකොට දෙක තුනක් ලැබෙන ලාභ ඇතියක් නැහැ කියලා අනුන් පහත් කළ තමන් උසස් කළ සලකනවනම් ඒ චීවර පිටින් පාසේ නාසන ලාභී භාවයේම අසත්පුරුෂ ධර්ම වඩනවා. අපිට මේ සූත්‍රය අනුසාරයෙන් ගන්න තියෙන්නේ ලෝභ දෝෂ මොහ වඩනවා. හැබැයි පස්සට යනකොට සූත්‍රයේ පෙන්නනවා මේ ලෝභ දෝෂ මූලට එහා ගිය දෘෂ්ටි සම්බන්ධයෙන් තමයි මේ ගැටේ ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන කරවත්තම කියන්නේ. මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ කුල ભેදය, මහා කාල කුලය, ඥාතිත්වය, ලාභ සත්කාර, ලෝභ දෝෂ මොහ, ධම්මාගම ප්‍රතිපත්ති වගේ දේවල්. නමුත් මේ ගින්නකට යන්න හදන්නේ අපි අර බ්‍රහ්මජාල සූත්‍රයෙන් පෙන්නපු දෘෂ්ටි වාදයකට. මෙතනදී පෙන්වෙන්න ගන්න තියෙන්නේ අර විද්‍යට සීවර පින්ඩපාත සීනාසන කියන මෙහෙත් ගිලම්පස කියන දේවල් වැඩිපුර ලැබෙන්න ලැබෙන්න අසත්පුරුෂ ධර්ම කියනවා නම් ඒ පුද්ගලයාට ලෝභ දෝෂ මොහ වැඩෙන්න ඉඩ තියෙනවා. සමහර විටක මිනිස්සු නැත්නම් තමන්ගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට ඒක කියන්නේ නැහැ. මොකද කිව්වොත් මේ පුද්ගලයා තරහ වුණොත් පාඩුයි. නිසා නෑ නෑ පින තමයි බොහොම හොඳයි තමයි කියලා අර බැලුමට උලං ගහනවා වගේ කුඹනවා. මෙයත් පිම්බේ. ඒතර කියන වාත ගුණයක් වෙනවායි කියලා. වාත ගුණය කියන්නේ ගූතවණයක් වගේ එකක්. අසුචෙන් පිළිච්ච වණයක් වගේ එකක් බුදුහාමුදුර කියන්නේ නිවාත ගුණ ඇති කරන්නේ කියලා. පුම්බණ්ඩ යන්න එපා. ඔය කියන මහා ශාල කුල උණයි කියලා, උච්ච කුල උණයි කියලා, ආදී උණයි කියලා, දසස්සිය උණයි කියලා නැතුව පුළුවන්තරම් නිවාත ගුණයක් ඇති කරන්නේ. උලන් ගහලා ඉන්නවා වගේ ඉන්නේ කියලා අපි පැත්තේ වචනේ කියනවා. අන්න ඒක වෙන්න ඉඩ අඩුයි. ඔය කියන විදිහ අර පදක්කම් හම්බෙන්න හම්බෙන්න. ඒ නිසා සත්පුරුෂයා හිතා ගන්නවා ඒ කියන ගුණ නැත්නම් මේ විශේෂයෙන් අපි දැන් මේ සාකච්ඡා කරන ලාභී ගතිය මට තිබුණාට ලෝභ කැපිල්ලක් වෙන්නේ නැහැ. ලෝභ කියන ද්වේෂ කෙලෙස හිතෙන් දුර වෙන්නේ නැහැ නිකන්. ද්වේෂය දුර වෙන්නේ නැහැ, මෝහය දුර වෙන්නේ නැහැ. ඒ නිසා මම දකින්න කොට බැලුවකොට පේන තියෙන්නේ ලාභ සත්කාර නැති වුණත් යම් කිසි කෙනෙක් ධර්මානුධම්ම ප්‍රතිපත්තියේ සාමීච ප්‍රතිපත්තිය යම් ධම්මචාරී වෙනවනම් ඒ පුද්ගලයා සාසනික වශයෙන් පූජාවක් ලක් වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ ලෝභ දෝෂ මොහ කැපේ. ඒ පුද්ගල ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ නිසා මම මේ ලාභ සත්කාර વિશે තියාගෙන කවදාකවත් අත්ුක්කංශන බලවම්බන කරන්න හොඳ නැහැ. මම උසස්යේ අනුන්ව පහක් කියලා හිතන නරකයි. උසස් පහත් භාවයේ රැඳෙන්නේ උසස් පහත් භාවයේ තීන්දුව වෙන ප්‍රශංසා පූජ්‍යත්වය ලැබෙන්නේ ලෝභ දෝෂ මොහ කැපිච්ච තරමටයි කියලා පටිපදං ජීවාන් තරං කරිත්වා ප්‍රතිපදාවම ගරු කරලා ප්‍රතිපදාවටම වාංගු වෙලා අර වගේ දේවල් වලින් අර කෙලෙස් උපදාන තියෙන අවස්ථාව නැති කරන්න නම් සත්පුරුෂ ගුණය ඇති කරගන්න නම් මේ වගේ ලාභ එන්න එන්න එන්න වඩා සතිමත් වෙන්න වෙනවා. වඩාත්ම සම්පජඤ්ඤකාරී වෙන්න වෙනවා. වඩාත්ම ධර්මයේ අහන්න වෙනවා. වඩාත්ම සත්පුරුෂයන් ඇසුරු කරන්න වෙනවා. වඩාත්ම මෙවැනි ආදර්ශ තිබ්බා වූ ගුරුවරු ඇසුරු කරලා බොහෝ කාලයක් ගුරුවරයාට ඉන්න වෙනවා මේ தත්ත්වය තේරුම් ගන්න. එහෙම නොවුනොත් වෙන්නේ ඔය පුංචි ලාමක දේවල් නිසා ඒවා උපයාගත්තේ අමාරුවෙන් බව හැබැයි. පෙර පින් කරලා බව හැබැයි. නමුත් ඒක උනත් ඒ කඩුවක් ගිල්ල වගේ උදර කැපෙන කඩුවක් ගියොත් ඉක්මනට මැරෙනවා. ඒ වගේ තමයි මේ ඒ තමන්ගේ මහම් වෙච්ච දේ තමන්ට හිංසාව පිළිසෙන්නවා. ඒක නිසා ඒ ලාභ සත්කාර සාසත්පුරුෂයාට වනසක් බව සබත්තන් සඳහන් කරනවා. භෝගෝ සාපුරුෂා හනන්ති කියලා. කාපුරුෂ කියලා කියන්නේ අසත්පුරුෂයාට ලාභ ලැබෙන්න ලැබෙන්න විනාශයට යනවා. කටුසන් කරේ මේ රත්තරන් බැඳයි කියලා අපේ මිනිස්සු ගමේ කතා කතා කරනවා. පැවිද්දෙත් ඕක තියෙනවා. නමුත් ඒවා කියන්නේ නැහැ මොකද උසස්කොළ පැවිද්දට අපේ මේ නිකායේ සලකනවා. තුන්නිකායම සලකන්න කියලා පොතේ තියෙනවා. ඒ වගේම මහා කුලේ පැවිදිච්චාමත් එහෙම ගාක් නාටි යසස්සී ඉන්නවනම් ඒත් පාරේ විදිහට පැත්තකට වෙනවා. දාන සත්කාර තියනවනේ අනේ මේ මන්තර කියලා ඉල්ල ගන්නවත් පුළුවන් කියලා සලකන නිසා ඒ කරන සැලකිල්ල පූජාවත් ප්‍රශංසාවත් නෙවෙයි මේ සරුවත් අනතුමතුක පුච්චෝප සංසෝ කියලා කියන්නේ. ආර්යන වංශලාගේ කරන සැලකිල්ලත් ප්‍රශංසාවයි. උන්වහන්සේලා තුල නෑ ওই වගේ ඔය පිටින් ගෑවිච්ච ලකුණු අනුව සලකලා උපස්කරන ගැතිය. උන්වහන්සේලා සලකා බලන්නේම ලෝභ දෝෂ මොහ දුරු කරු ප්‍රමාණය. මේ වගේම සරුවත් අනතුමතුක සඳහන් කරනවා බෞද්ධ භාවයේ විවිධාකාර භාෂාවල් දන්නවා විවිධ මේ ව්‍යාකරණ දන්නවා ශාස්ත්‍ර දන්නවා ඉතින් සා බෞද්ධ භාෂාව වැඩි වෙච්චාම පුරාක් වෙලාවට පිළිසිකතියක් හිතට එනවා අර කායිකත් අහන්න දෙයක් නම් මම මේක දාන්නවා කියලා ඒ අනුව අනික්කත් හැම දෙයකම මොන දේ කරන්න ගියත් තේරෙන්නේ ඒක පටලවා ගන්න. ඒක මොකද දන්නේ නැති නිසා. ඉතින් අනික්කත් පුංචි කරනවා. Taman උසස් කළ සලකනවා. ඒ විදිහට සලකනකොට උනත් බෞද්ධ භාවය කියලා කියන්නේ අර කිව්වා වගේ ගුණයක් විදිහට සලකන්නේ නමුත් සරුවචනන් සඳහන් කරනවා එයින් මාන්නයක් කරන උසස් කළ සලකලා අනුන් පහත් කරනවා අසත්‍යයි. ඒ වගේම තමයි යම් කෙනෙක් කොච්චර බෞද්ධත වුණත් ඒ පුද්ගලයා කල්පනා කරනවා බෞද්ධක භාවයේ නිසා මේ සාසන ප්‍රතිපatti කෙලස් කැපිලා ඉබේ වෙන්නේ නැහැ. බෞද්ධක නැති ඇත්තෝ ෂෝක් එකට කෙලස් කපන වැඩේ යෙදෙනවා. නිසා බෞද්ධ ධර්මයේ තිබුණත් එකයි නැතත් එකයි. ඒ නිසා යම් ආකාරයකින් ප්‍රශංසාවට හේතු වෙන, පූජාවට හේතු වෙන ධර්මානුකම්ම ප්‍රතිපත්තිය, සාමීච ප්‍රතිපත්තිය, අනුධම්මචාරී ගතියකට යන්න පුළුවන් නම් ඒකයි උසස් ඒකයි අපි උසස් කළ සලකන්න ඕනේ. ඒක කවදාකවත් මේ තමන්ගේ බෞද්ධ භාවය ඉස්සරහින් තියාගෙන අත්ුක්කංශන පරවම්බන කරන්නේ පස්පදං ඒව අන්තරං කරිත්වා ප්‍රතිපදාවම අභ්‍යන්තරගත කරගෙන අර බෞද්ධ බහලේ අත්ුක්කංශන පරවම්බන නැතුව ඉන්න. ඉතින් මේ විදිහට තමන්ට ಗುಣ තමන්ගේ හැකියාව තමන්ගේ කුසලතාවයන් ඒ වගේම පින ප්‍රතිසේ සම්පatti වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒවා පිළිබඳව නැත්නම් ඒවගෙන් එන්න පුළුවන් කෙලෙස් පිළිබඳව උද අවදි භාගයක් එන්න නම් කවදාකවත් අනුන්ගෙන් බන නාහ පරතෝഘോഷයෙන් තොරව කරන්න අමාරුයි. පරතෝഘോഷේ තිබුණාට ඒ ඉස්සරහින් ඉන්න කිත්වන්තෙන් ඉන්න ආදර්ශයක් නැතුව ඉතාමත් අමාරුයි. මොකද මුළු ලෝකෙම ඔළුවෙන් හිටගෙන තියෙන මේක සම්බන්ධයෙන්. මුළු ලෝකෙම ඉන්නේ අන්ධ භූත වෙලා. එයත් මේකවත් නැතුව මේ ළඟලන්නේ ලැබුණාට පස්සේ ඒක පිළිවෙලට අත්ුක්කංශන පරවම්බන නොකරනවා නම් ඒගොල්ලෝ කියන්නේ මොකටද එහෙනම් ඔයා ලබලා? ලැබුවා නම් ඒක පෙන්වන්න බෑ. අන් තියනවා නම් අනින්න එපායි. එහෙම නැත්නම් හැකියාව තියෙනවා අනුන්ට ගහන්න තලන්න බලන්න එපායි කියන හැඟීමක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම තියාගෙන ඒක ධර්මතාවයක් වශයෙන් ඒක තමයි සත්පුරුෂ ගුණ වශයෙන් තේරුම් අරගෙන ඒක ක්‍රියාවත් කරන කෙනෙක් අඳුනාගෙන ඒ සත්පුරුෂයන් තමගේ ඇසුර කරනවා නම් සර්වඥයන් සඳහන් කරනවා මුළු භ්‍රමචර්යම හරියමයි කියන්නේ. ඔකේ තේරුම් ගන්න මේ පුද්ගලයා මේ මොන ප්‍රතිපදාවක්ද මේ රකින්න කියලා තේරුම් ගන්න නම් බණ අහන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කරලා තමනුත් ආදර්ශයක් ඇති කරගන්න ඕන මට අනේ මෙහෙම කරන්න ලැබේවා කියලා. නමුත් ලෝකෙන් කවදාකවත් පොදුවේ මේ ආදර්ශය එන්නේ නැහැ. එහෙම කරන බුද්ධිල හඳුනගෙන ඉන්න නම් Taman එකෙන් මට කවදාද මේ විදිහේ මේ සත්පුරුෂ සංසේවනයක් ලැබෙන්නේ කියලා ඒ දැල්ම, ඒ දෘෂ්ටිය ඇතුවම කටයුතු කරනකොට නැතුව නෙවෙයි දුර්ලභ බව හදාව නැතුව නෙවෙයි ආන්න එහෙම සම්බන්ධ වෙලා ඒ පැත්තට යනකොට ඉබේම තමන්ගේ ඒ ප්‍රතිපදාව නැත්නම් ඒ සත්පුරුෂ ධර්ම සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම බෞද්ධ භාව වගේම විනය ධර්ම භාවය සඳහන් කරනවා. විනය ධර්ම භාවය එවුවනම් මේ ඉස්සරහට ඉස්සරහට යනකොට ඇත්තටම අර සාසනික වශයෙන් පස්සේ බලනකොට අන් එන දේවල්. එහෙම නැත්නම් කියනවනම් ආණ්ඩ හැරේට පුරාජේරුවට හිතන දේවල් තමයි විනය ධර්ම භාවයේ විනය ධර්ම වෙනකොටම මේ අසත්පුරුෂයාට අත්ත්ුක්කංශට පරවම්බන වෙනවා අපේ ලොකු සාන්තින කාලේ කියන්නේ වැහියක්ක් තල් කොලයක් අරගෙන එනවා දැක්කොත් කුඩයක් අරගෙන හාමුදුරන්ට වැඩි අඹෝම හොඳ වින්නේ දරේ කියලා හිතනවා. තල් කුඩයක් අරගෙන එන හාමුදුර කෙනෙක් කියනවා දැක්කොත් ගණන් ගන්න හාමුදුර දිනයක් ඇත්ත නෑ. ඒගොල්ලෝ මේ සාමාන්‍ය පන්සල් හාමුදුරු කියලා කොහොමද කතාවක්. නමුත් ඒ මේ විනය ධර පුත්‍රයා මේ ඉන්න ඉස්ලාම ඈත තියාම එන තාලෙන් ඇඳගෙන ඉන්න සිවුරේ පාටෙන් කුඩේ පාටෙන් ඒව තීන්දුව කරන්න පටන් අරගත්තොත් ඒ කරන ක්‍රියාවලිය අමාරුයි කියන්න අත්ුක්කන්තනෙන් තොරයි පරවම්මනෙන් තොරයි කියන්නේ. අත්ුක්කන්තේට යනවාමයි පරවම්මනෙට යනවාමයි. ඉතින් ඒකෝට දැනගන්න ඕනේ ඒ පුද්ගලයා නිසා මගේ තුල වැඩෙන අසත්පුරුෂ ධර්ම. විමර්ශනයෙන් ඇවිල්ලා යයි ආගන්තුකයි. ඒත් මේ අසත්පුරුෂ ධර්ම හැමදාම පනතේ. ඒ වෙනුවට සත්පුරුෂය හිතන්නේ කොහොමද? මම විනය ධර්මයි. පැහැදිලිවම දරුවචන්ද මේ සූත්‍රය සඳහන් කරා විනයදර වෙච්චි පමණින් කෙලස් කැපෙන්නේ නැහැ. රාග දෝෂ මොහ දුරු වෙන්නේ නැහැ. විනයදර නොවුනත් රාග දෝෂ මොහ දුරු කරන්න පුළුවන් කොහොමද? ශරීර ධර්මාධර්ම ප්‍රතිපත්තිය හේදනවා. ගුරුවරයා කියන දේ අහගෙන කරනවා. සාමීච්ච ප්‍රතිපන්නයි කියන සම්ප්‍රදාය කඩන්නේ නැහැ. කාලසටහන වෙනස් කරන්නේ නැහැ. ප්‍රතිපත්ති කඩන්නේ නැහැ. හරියට ඒකේ කටයුතු බොහොම යටහත් පහත්ව කරනවා. අනුධම්මචාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කටයුතු කරනවා නම් විනය මොනක්වත් නොදැනගත්තට කෙලස් කැපීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ පුද්ගලයා මේ ප්‍රතිපදාම අන්තරං කරිත්වා ප්‍රතිපදාම අභ්‍යන්තරගත කරගෙන කවදාකවත් මම මේ විනය දන්නවා කියන හැඟීමේ අනු උසස් කරන්නේත් නැහැ තමන් මේ අනු පහත් කරන්නේත් නැහැ තමන් උසස් කරන්නේත් නැහැ. ඒක සරුවචනන්දේ සඳහන් කරනවා සත්පුරුෂ ධර්මය. මෙවන හරි අමාරුයි මේ සංඝ සමාධිකුණත් කියලා දෙන්නේ මොකද මේවා පිළිබඳව තියෙන්නේ අර ගත්ත හතරස් මති. විනය පිළිබඳ විනයදර උපාධිය ලැබුවත් ලැබුවොත් නිවන් දකින්න කියලා. මත්තන් කියන තියෙන්නේ බැලු බැලමටයි මේ සූත්‍රයේ තියංකාර්ද කියන්නේ ඒක නරකටයි හිතේ. විනය වින වෙන වින වෙනවා. වින වදිනවා කියන කියන විනයක් හරියට මේ සත්‍යස ධර්මයට යොදා ගන්න බැරිනවා. ඊළඟ නරුවචනයේ සඳහන් කරන ධම්මකත් ස්වභාවය. වේදජී පරක් කතා කරා ඒ යමෙකුට තමන් ධර්මදේ සාවකමක අනුකම්පාවමයි කියලා දෙන්න පුළුවන්කමට අපි කියන බණ කියන ආහඳු කෙනෙක් බණ කියන දන්නවා ධර්ම කරකයි කියලා. ඉතින් මේකත් අසත්පුරුෂ භාවයට හේතු වෙන්න පුළුවන්. අනික් පැත්තෙන්ද කොච්චර ගලවකත් කාටවත් බණ ටිකක් තියාගන්න ශක්තියක් නැහැ. මට නම් ඒ වෙලාවට පොතකින් බලලා හරි කමන්නේ කියලා දෙන්න පුළුවන් කිය ඒ අර මේ අත්ුක්කංශන පරවම්බන එනවා. නමුත් ඒ සත්පුරුෂයා හිතනවා ඒ ධර්ම කතික භාවයේ තිබුණටම සලස් කැපෙන්නේ. මේක හොඳ වෙලාවට ඔය සංගතනික අර්ථ කතාවේ සඳහන් කරලා තියෙනවා අපේ සාසනයේ ස්වර්ණමය යුගයේ පහුවේගෙන එනකොට ඔය මේ විනයධර ධර්ම කටික පිරිසක් පාංශුකූලික ආරණ්‍යක පිරිසත් එක්ක කියලා වාද කරලා තියෙනවා. පාංශුකූලික ආරණ්‍යක පිරිස ඉතර දේවල් දන්නේ නැහැ. නමුත් අර මේ සත්‍ය කරලා පින්න පාටි කරන බණ භාවනා කරනවා. අනිත් ගොල්ල හරියට එකක් කියනකොට දෙකක් කියන තරම් හරියට පොත කරලා දානවා. ඉතින් මේ දෙල්ල කරගෙන යනකොට ඒ පොත ලියලා තියෙන්නේ මේ ධර්ම කතියෝ අපි දිනුවයි කියලා. හැබැයි ඒක පරාදයක්. ඒ කියන්නේ හොඳට ප්‍රතිපත්ති රකින්න කට්ටිය තරදුනා. මොකද අරගොල්ලෝ වාදයට දක්ෂයි, ධර්ම කතිකත්වයට දක්ෂයි, විනය දරයි. නම් අරගොල්ලෝ මොනවක්වත් දන්නේ කරන්න දන්න වැඩේ. නමුත් ඒගොල්ලෝ පරාදයි. ඒක හොඳ වාසනාවට පොතේ ජීවිලා තියෙනවා. ඒක හිතා ගන්න පුළුවන් දිනුව පරාදයි කියලා. මොන තරම් යයි අපරාධ නම් එහෙනම් අපි දිනුන මොකද අපි වැඩි කරගෙන යන්න පුළුවන්. ඒක නිසා ධර්ම කතිකත්වයේ තිබුණා හෝ නැතිුණා හෝ වේවා අපිට ඒකෙන් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. නමුත් ධර්ම කතිකත්වයේ නැති ඇත්තොත් සාර්ථකව මහ ප්‍රතිපත්ති රැකලා කෙලස් කපනවා. ඒක නිසා මේ කවදාකවත් ඒ ධර්මාධර්ම ප්‍රතිපත්ති වගේ ප්‍රතිපත්තියට මුල් දැන් දෙනවා මිස මේ පිටින් ලබා ගන්න පුළුවන් මේ ධර්ම කතිකත්වය වගේ දෙයක් උසස් කළ සලකන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිපදාවම අන්තරාණ කරිත්වා. අතුල් කරගෙන අර ධර්ම කතිකත්වයේ උසස් කළ සලකන්නේ වගේ ධර්ම කතිකත්වයේ අනුන්ගේ පහත් කළ සලකන්නේ ධර්ම කතිකත්වයේ නෑ කිය මේකේ සත්‍යස ධර්ම ඇති කරගන්නවා. ඊට පස්සේ සම්පූර්ණ පෙන්නන ආරණ්‍යක පාංශුකූලික පින්ඩපාතික රුක්කමූලිකාංගේ සෝසාසනික ආදී වශයෙන් කියලා තියෙන ඔක්කොම දුතාංග ධර්ම. අපේ පොතේ අතුආවේ දුතාංග 13ක් විස්තර කරනවා. නමුත් මේක සූත්‍ර දේශනා මේකේ 9කට වැඩි නෑ. ඒ බුද්ධ දේශනාව. මේ සෑම දෙයක්ම එනකොට එක්කෙනෙකුට මම ආරණ්‍යකයි අනික කාමරු පංකල් ආමරු කියලා ඉතින් අර විදිහේ අත්ුක්කන්දන පරවම්මන හැදෙනවා. පාන්තු කෝලිකයි මම මේ අතර පූජා කරන දూరుක් ගන්නෑ මේ වැටිච්ච කෑල්ල වලින් හොයාගෙන තියෙන්නේ. මම පින්ඳ පාතිකයි අපි ගෙවල් වල දාණයට යන්නේ. අපි පින්ඳ පාතින් විතරයි යපෙන්නේ. අපි රුක්ක මූලිකාංගයකයි අපි සෝතාගනිකාංගය ආදි වශයෙන් ඒ තියෙන සෑම ගුණයක්ම නුගුණයක් වෙන්න ඉඩ තියෙනවා. සත්තුක්කන්තර පරමම්මන කියන මේ ධර්මතා දෙක නිසා. ඒ නිසා සත්පුරුෂයන් ඒව රකින්න නැතුව නෙමෙයි රැකලා කල්පනා කරනවා මේ රැකින එක අමතර ගුණයක් ආත්මික වශයෙන් හොඳ ආදර්ශයක්. නමුත් මේක කළපමණින් කෙලස් කැපෙන්නේ. මේ පැහැදිලිවම කියනවා මේකේ ආරණ්‍යක වෙච්ච පමණින් කෙලස් කැපෙන්නේ නැහැ. පින්දපාතික වෙච්ච පමණින් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න නම් සම්මාර්ගම ප්‍රතිපත්තිය යෙදෙන්න ඕන. ඒ නිසා ඒ පුද්ගලයා මේ ධම්මා ගාමී ප්‍රතිපත්තියේදී ප්‍රසංසා ලබන පූජ්‍යතරපත් වෙච්චි ආර්ය විනය පූජ්‍යතරපත් වෙච්චත් ආදර්ශය තියාගෙන ප්‍රතිපදාවම ඉස්සරහින් තියාගෙන අර තමන්ගේ අත්තා වූයේ දුතාංග ධාරිත්වය අනුව මාන කරන්න යන්නේ. අනුව අත්ුක්කන්තන පරවම්බන කරන්න යන්නේ. මෙතෙන් එනකම්ම මේ විස්තර කළේ රූප ලෝකයේ අපට සාසනික වශයෙන් ලබන්න පුළුවන් ඉතාම දුෂ්කර සාසනික හොඳ අරතුවක් ගැඹුරක් ඇති ධර්ම කොටස් ඒ සෑම කොටාසකම සාම සත්‍ය සත්‍ය දෙකම තියෙනවා. ඒ කියන්නේ කිනෝට කියන්න තියෙන්නේ මේ සත්‍ය සත්පුරුෂකම තීන්දුව වෙන්නේ ප්‍රපංච ධර්ම මතයි තණ්හාමාන දිට්ඨි කියන තුන මතයි. උසස් කුල පහත් කුලයක්වත් මහාකාර කුලයක්වත් බෞද්ධ භාවයක්වත් විනයගර භාවයක්වත් ආරණ්‍යක සෝසාපාසුකලික සෝසාසනිකාංගමකවත් නෙවෙයි. ඒවා සේරම බොහෝම පරිබාහිරව තියෙන ධර්ම. ඒ මත්යේ යත්තා වූ තණ්හාව, ඒ තණ්හ මත්යේ යත්තා වූ දෘෂ්ටිය, ඒ මත්යේ යත්තා වූ මාන්නේ ඇතුළත තියාගෙන මේ පිටත ධර්ම තිබුණට එපමණකින් සත්පුරුෂසත්පුරුෂ භාවයේ තීන්ද වෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි තමයි මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න කරුවචනන්සේ මේ අවස්ථාවක් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා ප්‍රථම ධානලාභී අර කියන ගුණ ඔක්කොම තුපැත්ත කරලා භාවනා කරලා ඒ පුද්ගලයා මේ වර ධර්ම යටපත් කරලා ප්‍රථම ධානය ලැබෙනවා. ඒ ප්‍රථම ධානය ලැබුවට පස්සේ පඨම ධාන පඨම ධානං සමාපත්තිතාය කෝ අත්තා මේ පඨම ධාය පඨම ධාන සමාපත්තිතාය කෝ අසම්මයතා උත්ථා භගවතා සර්වඥාන්සේ මේ කොහොමද ප්‍රථම ධානය උපදමයි කියන කියනකොට රූප කාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට කොට වෙන එක මේ කොට බිමක ඉන්න මිනිස්සේ වතුරේ නතර කරලා දෙන රූපට කොට වෙනවා වගේ අර අසමබර භාවයේ හැලෙන සුළු ගතිය යටතේ ඒකේ මේ තහවුරුවක් ලබා ගන්නවා වගේ හරිම අමාරුයි. ගත යුත්තක්. නමුත් අමාරුයි. අන්නේ ඒක ගත්තට පස්සේ තම්මේතාවයක් ඇති කරනවා. මොකද තම්මේතාව කියලා කියන්නේ මම ප්‍රථම ඥාන ලාභය කියලා කුෂ්ණාවක් ඇති කරනවා. මගේ ජීවිතේ කවදාකවත් නේද උසස් පොත් එකට දැන්පත් වුණා කියලා ප්‍රශ්නාවක් ඇති කරගන්න. ඒ නැත්තම් මාන්නයක් ඇති කරගන්නවා. අනිත් පැත්ත තාම තකමනවා. තාම බැරි වුණ අඩු ගානේ අරමුණේ ටික වෙලාවක්වත් ඉන්න තාම බැරි වුණ අරමුණ සියුම් කරගන්න තාම බැරි වුණ ආලෝක සංඥා මාත්‍යයක්වත් ලබා ගන්න මම නම් එහෙම නෑ මම මේ ජීවිතේ කිල්ලලා මට ආලෝකය හුදුවට අහුවුලා දැන් අරමුණේ සම වැඩිලා ඉන්න පුළුවන් කියලා මාන්නය. මේ නැත්තම් දෘෂ්ටියක් ඇති කරගන්නවා. මේ ප්‍රථම ධ්‍යාන ලැබුවේ මම අසවලාගේ අසවලා අසවල් ලිපිනේ පදින මම කියන ඒක සාස්ෘත ගතියකට නිශ්චිත සාර්ධයක් මට ලැබුණා මම ඉස්තිර සාර්ධයක් ලබා ගත්තා කියලා ප්‍රශ්න සංහාමාන දිටි ඇති කර ගන්නවට කියනවා සම්මේතා කියලා ප්‍රථම ධානයේ නම්බු ලබනවා ඒක මේ කටුකුරුන්ගේ පූජ්‍ය ඥානන්ද සංකප්ප කතනදී එයින් තද්මය කියලා කියන්නේ එයින් හටගත්. මොකෙන් හටගත්ද? ප්‍රථම ධානයෙන් හටගත් සංනාමාන දිට්ඨිය තියෙනවනේ ඒක තමයි සම්මේතා කියලා. සරුවචනාන්තය වෙනකොට කිව්වේ ප්‍රථම ධාන සමාපත්තිය ආපකෝ අසම්මේතා උත්තා භගවතා. ප්‍රථම ධාන සමාධිය උච්චර දුෂ්කර වුණාත් ඒනොත් අසම්මේතාවේ ගණ්ඩායි කියන එකයි සරුවචනාන්තේ අගය කරලා තියෙන්නේ. ඒකෙන් සංනාමාන දිට්ඨි ගන්න එපා. ගත්තොත් ඒකම හැණයක් වෙනවා. ඒකම කොක්කක් වෙනවා. ඒකම බොරු වලක් වෙනවා ඒකම Taman හිතන අතර වෙන ටැග් ගැහෙන තනක් වඩටපත් වෙනවා. ඒ නිසා යේන යේනේ මඤ්ඤති පතෝ තං හෝති අඤ්ඤතා කියලා සර්වඥ සංගම ප්‍රථම ධානයේ ලැබුවත් ඒ බුද්ධලා දැන් මේ තණ්හා මානසික වශයෙන් ප්‍රථම ධානයේ බැලුවොත් ඒ නිසාම ඔහුට ප්‍රථම ධානයේ ඒ චිත්තක්ෂණයේ තැසෙනවා. ඒ නිසාම ඒ පුද්ගලයා ඒ චිත්තක්ෂණයේ ප්‍රථම ධානයේ ප්‍රථම ධානයක් කියලා තමයි ඒ පුද්ගලයා කියලා. ප්‍රථම ධානයේ ලැබුව බවට මාන්න නොකර ලැබිච්ච බව දැනගෙන විතරක් ඉන්නවා නම් ඒකට කියනවා අසම්මයතා එතකොට ප්‍රථම ධානය කියලා දෙන්නේ නැත්නම් Taman කියලා දෙන්නේ නැහැ. යේන යේනේ මඤ්ඤති තතෝතං හෝතියද්න සෝ අසම්මයතං යේව අන්තරං කරිත්වා කාය ප්‍රථම ධාන සමාපත්තිය නේවත්තුක්ඛං සේති නොපරමම්පි. ඒසා ඔහු ඒ ලැබුවා වූ ප්‍රථම ධානය මතින් තණ්හාවාන්දිත ඇති නොකර ගන්නා සුළු වූ අතම්මේතාවයම කුසස් කළ කලකල මම ප්‍රථම ධානාදී කියලා සංඥාමාන දිටි කරන්නේ නෑ. අනුන් පහත් කළ කලකන්නේත් නෑ. මේක බොහෝම අමාරු කාරණාවක්. මේ වචනෙන් කියනවනේ තමන් කොච්චර උසස් ඥාන කොච්චර උසස් සමාපatti ලැබුවත් නොලැබුණාසේ කටයුතු. මේ වාගේ පින්වත් පිරිසක් මුදලටම දැනුවත් කරන්න පුළුවන් ඔක සම්බන්ධයෙන් එහෙම නැත්නම් හිතනවා අපි ආරණ්‍ය වාසී අපි නිතරම භාවනා කරනත් අපිට සීලේ තියෙනවා අපිට හොඳ ගුරුවරයෙක් ඉන්නවා අපිට හොඳට අනුශාසනා ලැබෙනවා අපි හොඳට පිළිපැක්ෂක භාවනා කරන්න කියලා ගොඩාක් ලකුණු ගන්නවොත් බුදුහාමුදුර අහනවා ඌව තිබ්බට ලෝභ කැපෙනවද ඌව තිබුණට දෝෂ කැපෙනවද මෝහ කැපෙනවද අපි හිතමු ඌව ඔක්කොම යන ප්‍රතිමත් දැන ලැබුවයි කියලා ඒත් අසත්පුරුෂ වෙන්න පුළුවන් එන්න අපි දැන් විස්තර කැට්ටෙන් පොල්ලෙන් වැඩ කරපු කට්ටිය දැන් දැලි පිහියෙන් වැඩ කරන්නේ. කොහොමත් නැසියුම් හැර පොඩ්ඩ වැරදිච්චාම බෙල්ල යනවා. එහෙම නැත්නම් අපි ඉතල පුංචි බැටරි එක 1.5 වෝල්ට් එකකින් වැඩ කරා. කොහොම ගිහිල්ලා කාර් බැටරි වගේ ලොකු වලින් වැඩ කරන ගිහිල්ලා අන්තිමට මේ DC කරන්ට් එකෙන් AC කරන්ට් එක නම 230ට යනවා. 230න් ඔය 440 යනවා 11000 යනවා 33000 යනවා 66000 යනවා ටෙන්ෂන් එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එක චිත්තක්ෂණයක වැරදිච්ච ගමන් එතනම ආදාහනෙ සිද්ධ මෙන්න මේකයි සත්පුරුෂ භාවයේ දීහිලට යනකොට යනකොට තමන් තුළ ප්‍රණීත භාව ඇති වෙන්න ඕනයි කියලා කියන්නේ. ඒ නිසා ප්‍රථම ධ්‍යාන ලැබුවට පස්සේ ගෝක් නිතමානි වෙන්න ඕන. ආර්ථික සාන්ති මේ හේරම ලබලා. සමහරත් වෙන ආර්ථික සාන්තිට මේ රූප ධ්‍යාන තිබුණේ නැහැ කියලා කොහොමරි මොක්කල්ලාන ස්වාමීන් වහන්සේ කියලා පැමිණලා හිටියානේ. නමුත් ඒ ඇත්ත නිතරම අං කැඩිච්ච ගොනෙක් වාගේ අබලක් අරගෙන හිඳන වසල ධර්මයක් වාගේ තමයි ලෝකේ හැසිරුනේ ලබන්න දින සේරම සම්පatti ලැබුවා එකක් සර්වඥාන්සේ යටතේ හිතියේ කොහොමදත් විශාල පිටක් හසුරුවන නිසා විතරෝම මේ පාපිස්නා දිස්නක්සේ පාපිස්නා දිස්න කියලා කියන්නේ මේ පාපිස්නාවක් වගේ කටයුතු කරන්න බැරි නම් ඕනම දෙයක් අපි ආයාසයෙන් උපදාගත්ත ඕනම දෙයක් අසපෘෂ වෙන්න පුළුවන්. මේ විදිහට චතුත්ථ ධ්‍යාන දක්වාම සරුවචනන් සඳහන් කරනවා සෑම ධ්‍යාන සමාපත්තියක්ම සරුවචනන් සඳහන් කරලා තියෙන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන සමාපත්තිය අදුකෝ අකම්මේතා උත්පා භගවතා යේන යේන යමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. චතුත්ථ ධ්‍යාන කියනවා කියනවා ආසස් ප්‍රසාර සම්පූර්ණයි. ඒක ඉතින් සාමාන්‍ය අතුවා පිළිගන්නේ. නමුත් හොඳට චතුත්ථ ධානය විස්තර කරනකොට පිළිගන්නවා මම දැන් ඉන්නේ චතුත්ථ ධානයේ ආසල් පස්සපේ තියෙනවා කියලා බලන්න ගියොත් චතුත්ථ ධානයේ හැලෙන ආසල් පස්සපේ මතුවෙනවා. අර ලියන දින මල්ල ඔබලා බලනවා වගේ කෙනෙකුට තත්තු කරලා අහනවා ඔබ නිදාගෙන ඉන්නේ කියලා. ඉතින් මම ඕක කිව්වොත් ඒක හොඳටම නිින්ද ගන්නවා කියන එකනේ. ඉතින් කටු කරලා බල කතා කරනවත් දැන් කියනවා මිනිහට ගණන් ගත්තේ නැහැ මිනිහට මං කියන්නේ ඇහිලා නැහැ ඉන්නේ. ඇහුණා නම් නිින්ද කැඩේ. ආන්නේ වගේ තමයි යේනි යේනි මං යති තතෝ තං හෝති අඤ්‍යතා අපි ලබන සම්මාන දික්කවලින් තොර ඒ වගේම නීවරණ වලින් තොර සත්‍ය ආවට පස්සේ ඒක එහෙමයි කියලා කියෙන්න නම් කියෙන්න ආරින එකයි කරන්න ඕනේ පහුරු ගන්න යන එක. පහුරු ගෑමෙන් තමයි තායනවා. අතම් මේක ආවනම් ඒක ඒක බව මනින්ද යන්නේ නැතු වෙනකොට ඒකේ தත්ත්වය රැකෙනවා. මේක තමයි අමාරුම දේ. මේ විදිහට අෂ්ඨ සමාපත්තිය විස්තර කළ සර්වඥ අෂ්ඨ සමාපත්තිය තුලම අසත්පුරුෂතාවය තියෙනවා. අෂ්ටසමාගති ඉක්මවලා සංඥා වේදේස නිරෝධයට ගියා නම් ආයේ නෑ පහුරු ගන්න ගතිය. බුද්ධිද කියලා බබාට සතු කරලා අහන ගතියක් නෑ. ධ්‍යාන තියෙන මල්ල ඔබලා බලන්නේ උන් ඕකයි අතපුරුෂාවේ නැති කියලා කියන්නේ ඒ කියන්නේ ඒ වෙනකොට තණ්හාමාන දිටි නෑ. ඒ නිසා එතෙන් යනකොට නකින්ති මඤ්ඤති නකුහින්ති මඤ්ඤති නචේනති මඤ්ඤති. මම කියන හැඟීමෙන් පහුරු ගන්න යන්නෙත් නෑ. මේක කොතනද තියෙන්නේ කියලා පහුරු ගන්න යන්නෙත් නෑ. මේක මොකද්ද කියලා බලන්න යන්නෙත් නෑ. ඒ කියන්නේ එතෙන් යන කම්ම මොඩකම් තියෙනවා. ඒක හොඳට කල්පනා කරන්න අපි යම් කිසි සත්‍යයකට ආවට පස්සේ නාවට වැඩි අනුතුරුදායක තත්යකට එන්නේ මේ සප්පුරුස සප්පුරුස ධර්ම ගන්න නැත්තම්. ඒ නිසා එතෙන්ට යන කම්ම ඔය කියන සාපෘද්ධිය තියෙන්න පුළුවන්. අපි එහෙම ගන්න එක ලාභයි අපිට. ඒ නිසා අපි නිතරම සාසත දෙකේ තියෙනවනම් මනිනවා. කවුද මේ ලැබියේ මමද මම දැන් ඉඳගෙන තින්නේ හිතගෙනද මොනවද මම ලැබෙන්නේ නාම රූප පරිච්ඡේඥානද පච්ච පරිග්ගාඥානද ප්‍රථම ධානය ဒုတိ ය ධානය කියලා ඉතිරි එහාට මෙහාට දාලා කියන්න හදනකොට එපමණකින්ම ඒ ඥානය ඇවිස්සෙනවා කියලා කියනවා. දේන දේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඉතින් ලැබුවට පස්සේ නොලැබුවාසේ අන්තත් හතක් බඩේ තිබ්බත් ගන්න දන්නති කෙනෙක් වගේ අලි හක්කේ ඉන්දියාප්පේ වගේ කරවන ඉන්න පුළුවන් නම් අන්න සත්පුරුෂය. ඒක කටකමකුත් තියනවා ඉතින්. නමුත් මේ කියන්නේ එහෙම අසත්පුරුෂ අටකමක් නෙවෙයි. Taman ඇත්තිබුණාට අන්ධෙක් වගේ හැසිරීමක්. සංසිඳුණාට බීරෙක් වගේ හැසිරීමක්. කොන්දපණ තිබුණාට පාන තියෙනෙක් වගේ හැසිරෙන එකක්. අයියාචිද දැනුම තිබුණාට මෝඩෙක් වගේ හැසිරෙන එකක්. පුළුවන්කම තිබුණාට මැරිච්ච කෙනෙක් වගේ හැසිරෙන එකක්. මේක උගන්නන්න අමාරුයි. මේක නැත්තම් ಗುಣ ධර්ම භාජනයක් වෙන්නේ නැහැ. ඒක නිසා ಗುಣ වඩන්න ඕනේ. නමුත් ඒ ගුණයන් ගැළපෙන තාලෙට පිරිසත් එක්ක පරිසරයත් පරිසරයත් එක්ක ජීවත් වෙනවා කියන එක උගාක්ම ආචාර්ය પરම්පරාවෙන් ගන්න තියෙන දෙයක්. ඒක නිසා විදුවේට මහන්සියලා මේ කියන සේරම ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් නොලැබිච්ච කෙනෙක් වගේ මේ පිරිසත් එක්ක කටයුතු කරනකොට ඒ පැත්තටපත් වුණාට පස්සේ මඤ්ඤණා නොකර සම්මේතාවයටපත් වෙලා කටයුතු නොකර කටයුතු කරන්න නම් මෙවැනි බුද්ධ ශාසනයක් පවතින කාලෙම උපදෙස් ලබන්න.